අපි මේ මොහොතේ හිතන සිතුවිල්ලක් මේ ශරීරයේ පොළොවට පස්වෙන එක මරණයක් කියලා හිතාගෙන අපි ඒ මරබියක් ඇති කරගෙන ඒ සිතුවිල්ලක් තුළ දුක් දුම්නස් ඇති කරගෙන බාහිර මරණයක් පනවගෙන අපි අපි බාහිර කයක් හදාගෙන මම කියලා කෙනෙක් හදාගෙන මම මැරෙනවා කියලා ශරීරය පොළොවට පස්වෙන එක මරණයක් කරගෙන. ඇත්තටම එහෙම දෙයක් නැහැ. මේ මොහොතේ මේ සිත පමණයි තියෙන්නේ. මේ මොහොතේ හටගන්න වර්තමාන සිත අතීතය මෙනෙහි කරොත් ඒකත් වර්තමාන සිතුවිල්ල. අනාගතය මෙනෙහි කරොත් ඒකත් වර්තමාන මේ මොහොතේ සිතුවිල්ලක් පමණයි. හැබැයි මේ වර්තමානයේ දකින්න දේත් මේ මොහොතේ. ඇහෙන දේ මේ හැම දෙයක්ම විඥානයේ මායාව. විඥානයේ මායාව තමයි මේ සිතනොත් ඒ සිතුවිලි හදන්නේ විඥානයේ මායාවට මැවෙනවා. මෙන්න මේ සත්‍ය දකිනවා නම් ඇත්ත දකිනවා නම් සිතේ මායාව දකිනවා නම් බාහිර නොවේ දකින දේ තමන්ගේ සිතේම හැදෙන දේ කියන එක. ඒ වගේම හිතෙන දේ ඒක සිහිනයක් බව. ඇයි ඒක වර්තමාන මේ මොහොතේ සත්‍යයක් නොවන බව. හැබැයි මෙතන මේ සිත දකින්න ඕනි. හැම මොහොතම මගේ හිත කොතනද තියෙන්නේ මොකද දැන් මොකද්ද මේ විඥානය දැන් තියෙන්නේ හැම මොහොතේම මේ විඥානය දිහා බලන්න හැම මොහොතේම තමන්ගේ සිතට සිහියම් කරන්න එතකොට තමන්ට දකින්න ලැබෙනවා තමන්ගේම සිත මේ මාරු වෙනවා ඇති වෙනවා නැති වෙනවා දුකත් හටගෙන නැති වෙනවා දුකක්වත් පවතින්නේ නැහැ ඔබේ කකුල පුටුවක හැප්පුණාම බිත්තියක වැදුනහම ඒ දැනෙන එක්වරම දැනෙනවා ඔබට වේදනාවක්. හැබැයි ධර්මයේ සිහි වුණත් එක්වරම ඔබට දැනෙනවා මේ කකුල කියලා දෙයක් නැති බව. ඇත්තට මේ කකුල සිහි නැති කළා නම් තදින් වරපටකින් ගැට ගහලා නම් උදාහරණයක් යටහරිය වැදුනේ කියලා ඒ හිරිවැටලා තියෙන නිසා දැනෙන්නේ නැහැ. ඔබේ කකුල ඔබ වාඩිලා ඉන්නකොට හිරිවැටුණු වෙලාවක් ගැන මෙනෙහි කරන්න. ඔබට ඒ හිරිවැටුණු කකුල කිසිම දැනීමක් නැහැ ගලක් වගේ. ඒ වෙලාවට කට්ටකින් ඇනලා බලන්න. ඒත් ඔබට දැනෙන්නේ හරි පුදුමයි. කකුලට නම් දැනෙන්නේ එහෙනම් දැනෙන්න ඕනනේ. කකුල තියෙනවනේ. අර සී නැති කරලා දත් ගලවන්නේ. ඒ වෙලාවට හිරිවැටලා තියෙන්නේ. අපි එහෙම කියනවා දැනෙන්නේ නැහැ. ඇත්තටම කකුලක් අපි හදාගෙන මනසේ විඥානේ අපි විඥානේ මායාව තමයි පරිහරණය වෙන්නේ. නමුත් වැඩිච්ච ගාම ඔබට දැනෙන වේදනාවට හිමිකාරයක් නෑ හොඳට බලන්න. ඒක කකුලට අයිතිත් නෑ. ඒකට අයිතිකාරයක් නෑ. උදෙක් වේදනාව වේදනාවක් විතරයි. වේදනාවට කෙනෙක් නෑ. හිමිකාරයක් නෑ. ඒක හැම ආයතනටම එහෙමයි. මේක දකින්න ඕනේ. ඔබේ අත පිච්චුන වෙලාවක දකින්න. ඒකට හිමිකාරයක් නැහැ. ඒක සිතුවිල්ලක තියෙනවා. ආ දැන් මෙතන gediyak හැදෙයි. ඒක නිසා ඔබට එනවා දුකක්. ඒ සිතුවිල්ලෙන් දුක එන්නේ. මේක කිව්වට ඔබ මේක සැක කරන්න පුළුවන්. ඔබට උන දෙයටම ඔබ මෙනෙහි කරන්න. එතන ප්‍රායෝගිකතාවය තියෙනවා. සත්‍ය දකින්න උත්සාහ කරන්න. සත්‍ය ඇත්ත කරගන්න නෙමෙයි. සත්‍ය මායාව දකින්න උත්සාහ කරන්න. විනයය ලෝකේ. කය කයන පස්සේ විහෙරණේ දකින්න. කයේ සත්‍ය නැති මායාව දකින්න. කයෙන් මිදෙන විදිහට දකින්න. කය කයන පස්සේ විහෙරණේ. ඇත්තටම අපේ ස්කන්ධ කය ස්කන්ධය නිසා නේද අපිට රස දැනෙන්නේ, ගඳ දැනෙන්නේ, වර්ණය දැනෙන්නේ, ශබ්දය ඇහෙන්නේ. මේ පහස හැමදේම ස්කන්ධය නිසායි. මෙතන ගොඩවල් කාය රස ගොඩක්, රූප ගොඩක්, ශබ්ද ගොඩක්, ගන්ධ ගොඩක්. මේ නිසා හැදුණු ලෝකයක්. කාය කියන්නේ ස්කන්ධ ගොඩවල්. ඒ නිසා හැදුණු අල්ල ගැනීම නිසා ඒ ගොඩවල් අල්ල ගැනීම නිසා අපි ලෝකයක් හදාගෙන ඉන්නවා. උපාදාන කරගෙන. ඇත්තටම අපි කියන්නේ යන්නේ බොහොම සියුම් කාරණයක්. ඔබ අපි ගොඩක් දේවල් ඔබට මේ විදිහට කියලා තියෙනවා. පොතක දෙයක් කියවනකොට ඔබට දුක දැනෙන්නේ සතුට දැනෙන්නේ අකුරු වල තිබිලා නෙමෙයි. ඔබේ සිතෙන් හිතන නිසා. මේ විඥානයේ මායාව හැමතැනම පේන්න ඕනේ. පොතක අකුරු වල කොහෙන්ද ඔබට ආස හිතෙනවා, දුක හිතෙනවා. අකුරු වල නෙමෙයි තියෙන්නේ. ඒ අකුරු කියවනකොට ඔබේ මැවෙන චිත්ත රූපේ තියෙන්නේ, උපාදාය රූපේ තියෙන්නේ. පොත බලනකොටත් අපි මේක නුවණින් දකින්න ඕනේ ධර්මයේම. ඒ වගේම පොත දිහා බලනා වගේ තමයි ඔබ ටීවී එක දිහා බලනකොටත් ටීවී එකේ ශබ්ද නැතුව බලන්න. ශබ්ද අඩු කරන්න. අඩු කළ රූප දිහා බලන් ඉන්න. ඔබට එතකොට ගැටලුවක් එනවා. ඔබ රූප දිහා බලන් හිටියට කියන්නේ මොකද කියලා දන්නේ නැහැ. එතකොට ඔබට කතාවක් නැති වෙනවා. කතාව හරියට සම්පූර්ණ නැහැ. එතකොට ඔබට ඒකට කතාවක් නැති වුනහම විඥානය දැනගැනීම එන්නේ නැහැ. එතන එතකොට ඔබේ ඇලෙන ගැටෙන ඒ හිතින් හදාගත්තේ ගලන බැරි වෙනවා. ඒ වගේම තමයි. හැම එකකටම ධර්මසී ධර්මයේ බලන්න. ධර්මයත් එක්ක යන්න. ධර්මයේ මෙනෙහි කරන්න. ධම්මටි ඥානෙ වැඩෙන්නේ ඒ විදිහටයි. හැම තැනදීම සත්‍ය දකින්න, මායාව දකින්න. හිතේ මායාව හඳුනා ගන්න. එයි වියත්තේ සිත දකින්න නැතුව සිතේ මායාව දකින්න බෑ. පළමුව ඔබ සිත දකින්න ඕනි. හැබැයි 100%ක් හැම එකම දකින්නවා කියන තැනට එනකන් ඉන්න ගියොත් ඔබට මේ සිතේ සත්‍ය දකින්න බැරි වෙනවා. ඒ නිසා මුලින් ඔබ සිත දකින්න යම් ප්‍රමාණයකට පුහුණු වෙලා දෙවනුව ඔබ යම් විදියකට සිතට සිහිය පිහිටනකොට ඒ සිහිය එන අරමුණු වලටවත් අඩුතරමින් දෙවෙනි අධියරට එන්න ඕනි. නැත්තම් ඔබට ඒ සඳහා කාලය යොමු වෙන්නේ නැහැ. සමහරට ඔබ අලස වෙවි. සිත දකින්නකොටම 100%ක්ම සිත දකින්නකම් බලන් ඉන්න කියන එක නෙමෙයි අපේ අරමුණ. සිත දකින්න ඕනි යම් ප්‍රමාණයකට. ඒක හුරු වෙන්න ඕනි. හැබැයි ඒත් එක්කම සිතේ සත්‍ය දකින්න ඕනි. දෙවෙනි අධියරටත් එන්න ඕනි. සිතේ සත්‍ය දකිනකොට තමයි බාහිර නෙමේ සේරම උපාදාය රූප කියලා යට දැනෙන්නේ. විඥානේ මායාව දැනෙන්නේ. ඔක්කොම අපි හිතින් හදාගෙනයි තියෙන්නේ. අවගස්, නොගස් හිතින් හදාගෙන තියෙන්නේ. ඒ හැඩතල වලට ඒ සම්මුති නාමයේ හැදෙන හැටි බලන්න. හැම දෙයක්ම නුවණින් දකින්න. ධර්මයේ පවා ඔබට එතකොට සිත දකින්නකොට ධර්මෙත් මෙනෙහි වෙනවා කියලා. මේ දැන් ධර්මයේ සී වෙනවා. හැබැයි ධර්මයේ සී වෙන එකත් සිතක් තමයි. ඒක සිතක් විතරයි. සිතෙන් මිදෙන මගේදී ධර්මයේ මෙහෙම නිතර නිතර සිහි වෙන එකත් මිදෙන්න ඕනි කමක් තියෙනවා. දැන් කෙනෙකුට හිතේ නෑ නෑ ඒක ධර්මයනේ. ඔව්. බුදුන් වහන්සේ කියන්නේ පාරුව කරේ තියාගෙන යන්න එපා කියලා. ඔන්න ඔය කාරණාව තියෙනවා. ධර්මයේ පවා උපාදානයක් වෙනවා. මේකේ හැම තැනම උපාදාන වෙනවා. ඒක නිසා මේ සිතට එන ධර්මයක් දකින්න. මේ සිතේ මායාව කියලා. ධර්මයේ හැමතිස්සෙම ධර්මයේ ඉන්න කෙනාට දැඩිව ධර්මයේ ග්‍රහණය වුණු කෙනෙකුට ඒ ධර්මයේ කියන්නේ සිතින් මෙනෙහි වෙනවා, මානසිකාර වෙනවා. ධර්මයේ මානසිකාර වෙනවා. එයා සාමාන්‍ය විවේකීව ඉන්න වෙලාවට එයාට උපාදාන වෙලා තියෙන ධර්මයේ. ඒ නිසා ධර්මයේ මානසිකාර වෙනවා. ධර්මයෙන් ගැලවෙන්න බැලුවේ ඉන්නවා. ඇත්තට සිතෙන් මිදෙන මගේ ධර්මයේ ඔබට මිදෙන්න සිද්ධ වෙනවා. නමුත් මුලින් ඔබ චන්දන් ජනේති කියන වගේ කැමැත්ත තියෙන ධර්මයේ ගැන තියෙන කැමැත්ත ධර්මයේ දැනගන්න තියෙනවා. හැබැයි ධර්මයේ අවබෝධ වුණාට පස්සේ ඒකත් අත්හරින්න ඕනේ. ඒකත් නිතරම හිතට එනවා ඔබට පේයි. ඒකත් අත්හරින්න ඕනේ. ඒ සිතෙත් දකින්න අනිත්‍ය ස්වභාවය. ඒ කියන්නේ සත්‍ය දකින්න ඕනේ. ඒක දකින්න ඕනේ විඥානයේ මායාව. මේ සිත දකින්න ඕනේ. දැකලා මිදෙන්න ඕනේ. හැම දෙයකීම මිදුණු සිත තමයි සාන්ත සෝයටපත් වෙන්නේ. ඒ සාන්ත සෝයටපත් වෙන්න නම් ගින්නක් කොහෙවත් තියෙන්න බෑ. ගින්න කොයි විදියෙන් ආවත් ගින්නමයි. හොඳ විදියෙන් ආවත් නරක විදියෙන් ආවත් ගින්න ගින්නමයි. දකින්න සත්‍යම. විඥානය හඳුනා ගන්න ඕනේ. විඥානයේ මායාව හඳුනා ගන්න ඕනේ. විඥානයේ මායාව දකිමින් මිදෙන්න ඕනේ. එයයි මග. එයයි නිවන මග. ඔබ ධර්මයේත් විඥානයේ තුල හඳුනගෙන ඒනොත් මිදෙන්න ඕනේ කමක් තියෙනවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. නිවන් දකින මාවත සිතින් මිදෙන මග මේ ප්‍රතිපදාව ගැන අපි කතා කරන්නේ අපේ සිතෙන් මිදෙන මඟ මේ සිත මායාවක් බව අවබෝධ කරගත්ත කෙනෙක් ඒ මායාව ප්‍රායෝගිකව තමන්ගේ සිතේ මායාව දකිමින් මිදෙන්න ඕනේ අපි කිව්වා මරණය කියන්නේ සිතුවිල්ලක් කියලා. ඇත්තටම මරණය කියන්නේ සිතුවිල්ල. අපි මේ මොහොතේ හිතන සිතුවිල්ලක් මේ ශරීරයේ පොළොවට පස් වෙන එක මරණයක් කියලා හිතාගෙන අපි ඒ මරබියක් ඇති කරගෙන ඒ සිතුවිල්ලක් තුළ දුක් දොම්නස් ඇති කරගෙන බාහිර මරණයක් පනවගෙන අපි අපි බාහිර කයක් හදාගෙන මම කියලා කෙනෙක් හදාගෙන මම මැරෙනවා කියලා ශරීරයේ පොළොවට පස්වෙන එක මරණයක් කරගෙන ඇත්තටම එහෙම දෙයක් නැහැ මේ මොහොතේ මේ සිත පමණයි තියෙන්නේ මේ මොහොතේ හටගන්න වර්තමාන සිත අතීතය මෙනෙහි කරොත් ඒකත් වර්තමාන සිතුවිල්ලක්.